නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවණට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර උපකාරමේවා තුනුරුවනට සමදාතිසාරණ සරණයි හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි අපි මේ ගත කරන සාමාන්‍ය ජීවිතය මොන වගේ එකක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් විතරයි. එහෙම නැතුව අපි ගත කරන ජීවිතේ කුමක්ද කියලා තේරුම් ගැනීමට පිළිවෙලක් නැහැ. ඒක මේ වගේ එකක්. රාත්‍රියට අපි පහන් දල්වනවා. ඒ පහන් දල්වන්නේ මක් නිසාද? එළිය ලබා ගැනීමට අපේ දිනදා කටයුතු කරන්නේ ඒකෙන්. ඊළඟට ටෝච් එකක් අරන් අපි රාත්‍රියේ පාර යනවා. එළිය ලබා ගැනීම පිණිස. ඉර පෑවුවට පස්සේ පාර යන්න අපි ටෝච් ගහනවාද? ඉර පෑවුවට පස්සේ අපි මේ හොඳට පැහැදිලි එළිය තියෙන වෙලාවේ ලයිට් පත්තු කරන්නේ නැහැ. ලාම්පු පත්තු කරන්නේ නැහැ. මොකද හේතුව අපිට හොඳට පේනවා. හරුවර වුණාම මේ ඈත ගස්පලම් මුකුත් අපිට පේනවද? නැහැ. ළඟ පාත මුකුත් පේනවද පැහැදිලිව? නැහැ. හරුවනේදී අපි කරන්නේ අපේ වැඩේ තුමනා විදිහේ එළියන් ගම්ව ගන්න එක විතරයි. ඒ වැඩේ වුණාට ඉවරුණාට පස්සේ අපි ආර එළියට මොකද කරන්නේ? නිවන දානවා. ටෝච් එක නම් ගහගෙන ගිහිල්ලා පාරේ උරුණ පස්සේ අපහැරලා දානවා. එතකොට හිතන්න අපි ඒ වගේ කරවලේ ජීවත් වෙන ලෝකික ඉපදුනාම කරවලේ ජීවත් වෙන ලෝකික උපන්නා නම් අපි වැඩෙන්නේ මේ කරවලේ ජීවත් වෙන ලෝකේ නම් අපි වයසට යන්නේ මේ කරවලේ ජීවත් වෙන ලෝකේ නම් අපි මැරෙනකම් ඉන්නේ කරවලේ නම් අපිට ගොඩාක් වටින්නේ මොකද්ද? අර කරවලේ ඉඳිද්දි අපේ වැඩේ කරගන්න පාවිච්චි කරන එළිය තමයි. එතකොට අපි කියමු කරවලේම ජීවත් වෙන කෙනෙක් ඒ වගේ කරවලේම වැඩිලා කරවලේම නම් ජීවිතය අවසන් කරන්නේ එයා ඉරිලි ඉරිලියක් ගැන කතා කරාවිද? ඉරපෑවුවේ නෑනේ. කියලා කියන්නේ. ඒ මොකද හේතුව? එයා දන්නේ නැහැ සූර්යාලෝකය ගැන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ කියනවා සූර්යාලෝකය ගැන දන්නේ වගේ. සූර්යාලෝකය ගැන දන්නේ කියලා හරවල ගැන පුදුම වෙන්නේ ඇයියා ඉපදිච්ච දවසේ ඉඳලා ඉන්නේ කරවලේ නිසා එයාට අමුත්තක් නෑ කරවලේ. කරවලේ අමුත්තක් නැත්තේ කරවලේ සිටිය නිසා. ඒ වගේ පින්වතුනි අපේ ආච්චිලා සීයලා මරණාසන්න වෙද්දී කිව්වද අනේ මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා කිව්වද කවුරුද? නෑ. ඒගොල්ලෝ කිව්වේ කොහොමද? ඔන්න දරුවෝ හැදුවා මං ඉගැන්නුවා ඔන්න රස්සාවල් අරන් දුන්නා ඔන්න අපි ඉඩකඩන් දීකල දෙදුවා දැන් මං නිදහස් දැන් මං සැලසිල්ලේ මැරෙනවා කියලා බොහොම සතුටින් පරලෝකයේ කරෝලේ ඉඳලා කරෝලේ ගියා වගේ ජීවිතය ගැන මුකුත් දැනගෙන හිටියේ නැහැ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න පටන් ගත්තොත් තමයි ඒ අහුණ ධර්මය නුවණින් කල්පනා කරන්න පටන් ගත්තොත් තමයි මේ කොයිතරම් අන්ධකාරයකද අපි හිටියේ කියන එක තේරෙන්න ගන්නෙ. එහෙම නැතුව අපිට අවබෝධ වෙන්නේ නැහැ. පින්වතුනි අපි එක එක්කෙනාගේ ජීවිතවලට චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගැනීම තරම් ලාභය මම හිතන්නේ වෙන තියෙවි කියලා. මම ඔබට කුංචි උදාහරණයක් කියන්නම්. එක ආච්චි කෙනෙක්ව ඉස්පිරිතාලේ එක්කන් ගියා. අම් දුවයි මිනිබිරි දෙන්න ආච්චි අසනීප වෙලා. ඉතින් මේ ආච්චිට වෛද්‍යවරයෙකුව කන්න දෙන්න එපා. සන්නාචිට භාගයේ යනවා මේ ඔක්කොම අස් කරන්නේ කවුද අර දුවයි මිනිබිලි දැන් ආච්චිට සීලයින් දෙනවා ආච්චි කියනවා මට බඩගිනි මට කන්න ඕනේ එතකොට දුවයි මිනිබිලි කියනවා කන්න දෙන්න හොඳ නෑ දුස්තර මහතුරු කියලා කියන්නේ කන්න දෙන්න එපා කියලා ආච්චිට කියන්නේ ආච්චි කිව්වා එහෙනම් උඹලා මාව මෙහෙට ගෙනාවේ මට කන්න නොදී මරන්නයි. දැන් ආච්චිට තේරුන්නේ ආච්චිව සනീപ කරන්නයි මේ ගෙනාවේ කියන එක. දැන් බලන හිත වෙනස් වෙන්න වැඩි වෙනවක් නැහැ. අවබෝධ නොකළ හිතක් වෙනස් වෙන්න බැරි වෙලාවක් නැහැ. මේ ආච්චි ළඟට ගිහිල්ලා මිනිබිරි කිරි එකක් කරගෙන හදාගෙන හොරෙන් පෙව්වා. පොඩි ආච්චි කියනවා බලෑත් වෙන්නේ මට කන්න නොදී මරන්න. ආච්චි දන්නේ නැහැනේ මේ සේලා එන්න ගන්නවා. ඒව දන්නේ නැහැනේ ආච්චි. උඹලා ලෑස්තිනේ මට කන්න නොදී මරන්න. හරි. මම මැරිලා උඹලට කරන්න වැඩි. දැන් මේ ආච්චි සිත පිහිටවා ගන්නේ සුගතියේද දුගතියේද දුගතිය අකමැත්තෙන්ද කැමැත්තෙන්ද කැමැත්තෙන් කාට විරුද්ධවද තමන්ගේම දරුවන්ට විරුද්ධව මිනිබිරි බය වුණා ඒ මිනිබිරිය ඉක්මනින් ගිහිල්ලා කැසට් රෙකෝඩරයක් අරගෙන ඇවිල්ලා මගේ කැසට් පටියක් දාලා ආච්චිලි කිව්වා ආච්චිලි හොඳ බණක් තියෙනවා ආච්චිලික අහන්න. ඒ පටි වෙන নমස්කාරයවා කියලා අහන එකට මාත් දැනගත්තා. මේ අසෝලාගේ තමයි. වහපී වහපී මට එපා කිව්වා. දැන් ආච්චිලි ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඇති වෙලා තියෙන්නේ තරහද. දැන් බලන්න දේශයේ විසින් ආචිව අරගෙන යන තැන දැන් ආච්චිට දරුවෝ කවුද කියන එක මතක නැති වුණා. තමන්ම වැදූ දරුවෝ නේද කියලා මතක නැති වුණා. මේ අහන ධර්මයේ මොකද්ද කියලා මතක නැති වුණා. තමන්ට පීඩ පිළිස පවතින ධර්මයයි කියන එක මතක නැති වුණා. දැන් මේ ආච්චි කොච්චර පින්කම් කරන් යන්නේ ඇද්ද? අනුරාධපුරේ කොච්චර යන්නේ ඇද්ද? කඩලි පින්කම් වලට කොච්චර යන්නේ ඇද්ද? පින්දාම් කොච්චර කරන්නේ ඇද්ද? දැන් මානසිකත්වයට හාත්පසින්ම වෙනස්. ආචිමර්ම. ඔන්න හත් දවසේ දාන්නේ දුන්නා. අට පිරිකර පහක් සහිතව තුන් මාස දාන්නේ දුන්නා. දැන් ටික ටික ගෙදර වෙනස් කරනවා. දැන් එක්කිනා එක්කිනා ලෙඩ වෙනවා. බය වෙනවා. දැන් අර මිනිබිරීට කියනවා බෝ තමයි මං ඊළඟට අරන් යන්නේ. කීයෙන් ඇවිල්ලා කියනවා. ඒ මිනිබිරිය දරුවෙක් ලැබෙන්නේ නම් මගේ. දවසක් මේ මිනිබිරිය කුස්සිය ළඟ වැසිකිළියට යන්න එළියට එනකොට ඒ කුස්සියේ ඉදුල් වතුර වැසිකිළිය පැත්තට යන්න කාණුවක වැසිකිළිය පිටිපස්ස පැත්තේ කාණුවකට හරවලා තියෙනවා. මෙතනින් දුමක් නගින්න පටන් අරගෙන. විනිවිරි බැලුවා මොකද්ද මේ දුම? ඒ දුම නැගලා ඒ දුමෙන් අර ආච්චිව හැදෙනවා. මේ ඇස්පනා පිට. ඔන්න මිනිගිරි කල්පනා කළා. මෙන්න අමතර ආච්චි ඉපදිලා ඉන්න තැන කොහෙද ඉපදිලා තියෙන්නේ? ඉඳුල් කාමේ. ආච්චිගේ විමානේ මනුස්ස ලෝකේ ආච්චි කෙනෙක් වෙනකම්ම ජීවත් වුණා. ජීවිතේ දැක්කා. ජීවිතය අවබෝධ කළා. මුකුත් නෑ. දානි දුන්නා. පින් ගත්තද? දානි දීපු අයට පින් තිබුණා. ඒගොල්ලෝ රැස් වෙනවනේ. ආච්චි හිතන් දැන් උඹලට මම කන්ද එදා ඉල්ලද්දි දෙන්න බෑ. මම මලාට පස්සේ ඔන්න දාන ඊළඟවල මට කන්න දෙන්න හදනවා. එතකොට ආච්චිගේ මේ වෛරයට අර පින පිරිමහිනවද? නෑ ආච්චි ඉල්ලන්නේ දැන් පින් නෙමෙයි. අල්ලි ගැනීම. බලන්න තමන්ගේම දරුවන් දෙරෙහිව අම්මා කෙනෙකුගේ හිත ඇවිත් එහෙම. දැන් ආච්චි දැක්කනම් එදා මේ හිතේ හටගත්තු දේශය මේක මට අහිත පිණිස පවතින එකක්. මම මේක දුරු කරන්න ඕනේ කියලා ආච්චිමේ අමාරු වැටෙයිද? වැටෙන්නේ නැහැ. ආච්චි දැක්කනම් එදා මම මේ බත් ටිකක් අල්ලගෙන ඉන්න ඕනේ. මම කොහොමද මැරෙනවා? මම කලපින් සිහි කර කර ඉන්නවා කියලා ආච්චිට මේ විපත වෙයිද? දැක්කනේ ධර්මයේ අල්ලපු නැති ඉවරද? ධර්මය අල්ලපු නැති එකේ වැරද්ද. මේකේ වැරද්ද අපි නිවැරදි කරගන්න ඕනේ. දැන් සමහරුන්ට මේක තේරුන්නේ නැහැ. මම කිව්වා පාංශකෝලේ මිනිස්සු බේරන්න බෑ. සමහරු කිව්වා එතකොට වැරදිව තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ පාංශකෝලේ ප්‍රතික්ෂේප කරනවා. ඔන්න පැටළුණා. දැන් මම කිව්වේ එකක් තේරුණේ එකක්. මම කිව්වේ මේක මේක කරන්න තියෙන්නේ මරුණට පස්සේ නෙවෙයි. මේ කරන්න තියෙන්නේ මැරෙන්න ඉස්සර වෙලා කරගන්න ඕන එකක්. ඒ කාරණේ තෝරලා දෙන්න හදනකට මරණයට පස්සේ මුකුත් එපා කියන මතය දෙනවා. වැරදි. මම කිව්වේ ඒක නෙමෙයි. මැරෙන්න ඉස්සර කරන්න ඕන. දැන් අර ආච්චි අමනුස්ස ලෝකේ, පෙරේත ලෝකේ උපදින්න සකස්ුනේ මරණයට පස්සේද මැරෙන්න ඉස්සරලාද? එහෙනම් ආච්චිට පිළිසරණ ලැබෙන්න තියෙන්නේ මරණයට පස්සේදී මැරෙන්න ඉස්සෙල්ලාද? ආන්න ඒක තමයි මම තෝරලා දෙන්න මහන්සි ගන්නෙ. මරණයට පස්සේ පාන්සි පොලි දුන්නා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක යරුපු දෙයක් නෑ. අපි ඊවට ගැටෙන්න යන්න ඕනේ කිසි කෙනෙකුට මම කියලා නෑ ඒක දෙන්න එපා කියලා. මම කියලා තියෙන්නේ පාසකූලයකින් නෙමෙයි මේක කරන්න තියෙන්නේ. මැරෙන්න ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතය තුලින් තමන් යහපත ගන්න ඕනේ කියලා. දැන් බලමු මං කීපදාසේ බොරු වුණාද? දැන් අර ආච්චි දුගතිය උපන්නා. දැන් කුලමුණද පාසකූලට බේරන්න. බැරි වුණා. හත් දවස් දාන්න කුලමුණද ආච්චි බේරන්න. බැරි වුණා. තුන් මාසෙ දාන්න කුලමුණද බේරන්න. බැරි වුණා. එතකොට අපි කිව්වොත් එහෙම තුම්ම 7000 දානෙන් තුම්මා සිදානෙන් පිසිදු වෙන්නේ නැහැ කියලා සම්මාදිට්ඨියද මිත්‍යාදිට්ඨියද? මිත්‍යාදිට්ඨිය. මම කිව්වේ දැන් මේ කියන්නේ මොකද්ද? ත්‍රිේතික් කියලා යාචි නපුරු සිතෙන් උපන්නට පස්සේ එයා පින් ගත්තේ නැතුවට දාන දෙන්නේ කෙනාට පින සිද්ධ වෙනවා. මේ මම එකක් කියන එකට එකක් තේරුම් ගන්නවා. එතන තමයි අපේ වටහා ගැනීම වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි අපිට ආච්චි ගේ ජීවිතයේ සුගතිය යවන්න තිබුණා. ඒ ආච්චිට ධර්මය මුණ ගැහුණා නම්. මුණ ගැහුන්නේ නැහැ කියන්න බෑනේ. දැන් මේ මිරිමිරි මගේ කැසට් පැටියක් ගෙන කියලා දාන්න හදනකොට ඒක নমස්කාරය ඇහෙනකොටම ආච්චිට මොකක්ද ඇති උනේ? තරහා. ඒ එතකොට බලන්න මේ ද්වේෂයේ විසින් කුසල් සම්පූර්ණයෙන් වනසනවා. දේශය විසින් කුසල් වනසනවා. මිනිසියෙකුට පින් කරගන්න තියෙන අවස්ථාවල් නැති කරනවා. දේශය විසින් මිනිසෙක් වෙනස් කරනවා. අයහපත පිණිස. එහෙමනම් අපි කලකිරෙන්න ඕනේ මොකක් ගැනද? ද්වේෂය ගැන. බය වෙන්න ඕනේ මොකක් ගැනද? ද්වේෂය ගැන. අනුසර දකින්න ඕනේ මොකක් ගැනද? දේශය ගැන. එහෙම මිසක් අපි මේ වෙන දේවල් ගැන නෙමෙයි බය වෙන්න ඕන. දේශය ගැන. මේ කාරණා අපි තේරුම් ගන්න තුරු අපිට මේක අවබෝධ කරගන්න බැරුව යනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි ධම්මචක්ක කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය කියන නමක්. ඔබ උදේ සවන් දෙන්නේ නැති ධම්සක්කවතුන් සූත්‍රය. මේ මම ආගෙන හිටියා. එතකොට මේ ධම්සක්කවතුන් සූත්‍රයේ තියෙන වචනේ ධම්මචක්ක. ධම්මචක්ක කියලා කියන්නේ මොකද කුමකට කියන නමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයට කියන නම ධම්මචක්ක. එතකොට චක්ක කියන්නේ රෝදේද? ධම්මචක්ක කිව්වේ ධර්ම රෝදේ කිව්වේ චතුරාර්ය සත්‍යයට. ධම්මචක්ක පවත්තම. පවත්තන කියන්නේ පවත්වනවා නෙවෙයි ප්‍රවර්තනය කරනවා ප්‍රවර්තනය කරනවා කියන්නේ කරකවනවා චතුරාර්ය සත්‍ය දේශනාවට කියන නමක් තමයි ධම්මරෝධේ කරකවනවා එතකොට බුදුරජාණන් වහන්සේ බරණැසී සිපතන නිගදායේදී ඒ ධම්මචක්කය ධම්මරෝධේ කරකැවුවා ඒ තමයි චතුරාර්ය සත්‍යයේ දේශනා කළා. අපපතිවත්තියන් සමනේනවා බ්‍රහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේමතිවා ලෝකස්මි බුදුරජාණන් වහන්සේ දහම් රෝධේ කාර්කවන්න පටන් ගත්තට පස්සේ උන්වහන්සේ ධර්ම චක්‍රය ප්‍රවර්ධනය කිරීම දහම් රෝධේ කරකැවීම ලෝකයේ කිසි දෙවියෙකුට කිසි මාරයෙකුට කිසි බ්‍රහ්මයෙකුට කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට ලෝකයේ කිසිවෙකුටත් ඒක ආපස්සට හරවන්න බෑ ඒ කියේ බුදුරජාණන් වහන්සේගේ වැඩ පිළිවෙල ලෝක කිසි කෙනෙකුට උන්වහන්සේ පිරිනුවන් පාන අතුරු කිසි කෙනෙකුට ඒක වළක්වන්න බෑ ඒක බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ රාජ්‍යයේ ස්වභාවයයි එතකොට බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව පටන් ගත්තේ ධර්ම චක්‍රයෙන්. ධර්ම චක්‍රයේ කිව්වේ කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයෙන්. පිරිනිවන් පාන මොහොත දක්වා ඒ ධර්ම චක්‍රය කරකවා වදාලා. ලෝකේ කිසි කෙනෙකුට ඒක වළක්වන්න බැරි වුණා. මාර්යා මහන්සි ගත්ත වළක්වන්න බැරි වුණා. නොඒක ආකාරයේ අසත්පුරුෂ මිනිසුන් මහන්සි ගත්තා. බැරි වුණා. උන්වහන්සේ විනාශ කරන්න බැරි වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේලාගේ තියෙන ආශ්චර්යය. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් වුණොත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපේ ජීවිතවලට ගලප ගන්න අපි දුර්ලභ දෙයක් මේ ජීවිතේ ලබා ගන්න වෙනවා. දැන් බලන්න අර ආච්චි දිහා ඔන්න ආච්චි ජීවත් වුණා. ආච්චි විවාහ වුණා. ආච්චිට දරුවෝ ලැබුණා. සතුටු නැද්ද ආච්චි? සතුටු වුණා. නැකත් බැලුවා. සතුටු නැද්ද? සතුටු වුණා. දරුවට නැකක් බැලුවා. නම් හැදුවා. ගෙවල් හැදුවා. ඊට නැකක් බැලුවා. ඔක්කොම කර ගියා. ජීවිත සතුටින් දරුවෝන්ගේ දරුවෝ විවාහ කරලා දුන්නා. සතුටු වුණා. අන්තිමට ආච්චි මරණාසන්න මොහොතේ අරගෙන ගියේ මොකද්ද? දේශය. දැක්කම මේක තමයි මනුස්ස ජීවිතයේ තියෙන ප්‍රශ්නේ. මොකද්ද? තමාට අනුන්ට අහිත පිණිස හේතු වෙන කරුණු තුන අපි එක එක්කෙනාගේ ජීවිතය තුළ තියෙනවා. තමාට අනුන්ට අහිත පිණිස හේතු වෙන කරුණු තුනක් අපි එක එක්කෙනාගේ ජීවිත තුළ තියෙනවා. එක ලෝභය දෙක දේශය තුන මෝහය ලෝභයට අහු වුණොත් එයා ඇත්ත හොයන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මෙයා විනාශ වෙනවා. දේශයට අහු වුණොත් එයා ඇත්ත හොයන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. ඇත්ත දකින්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මෙයා විනාශ වෙනවා. මෝහයට අහු වුණොත් එයා ඇත්ත දකින්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසාම එයා විනාශ වෙනවා. එහෙනම් තමා අනුමුත් විනාශ කරවන දේවල් අපි එක එක්කෙනා තුළ තියෙනවා නම් අපි හැමතිස්සෙම ඉන්නේ අනතුරක් එක්කද අනතුරු වලින් මිදිලාද බලන්නේ අනතුරු පිටස්තර කෙනෙක් හදනවා නෙවෙයි දැන් මේ අර ආංශිකේ ද්වේෂය හැදුවේ පිටස්තර කෙනෙක් නෙමෙයි තමා තුළ ද්වේෂය තිබීම නිසාමයි ඒ ද්වේෂය වර්ධනය වුනේ මේ නිසා පින්නතුනි අපි හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි අවබෝධ කළ යුත්තේ මේ හිතේ උපදින ලෝභ දෝෂ මෝහ ප්‍රහාණය කිරීමේ මාර්ගය දියුණු කිරීමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගැනීම තරම් අපේ ජීවිතවලට උපකාර වන වෙන කිසිම දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න අපි මහන්සි ගැනීම තමයි අපට තියෙන ලොකුම වාසිය අපට තියෙන ලොකුම ලාභය අපි මේ අවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරගෙන අපේ ජීවිතයට යහපත සලසා ගන්න අවස්ථාව බවට පත් කරගන්න ඕනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රය හැටියට ආර්ය සත්‍ය කීයක් දේශනා කළාද? ආර්ය සත්‍ය හතරක් දේශනා කළා. මේ ආර්ය සත්‍ය හතර අපි සත්‍ය හතරක් හැටියට ඒකේ ලෝකයේ තිබෙන පරම සත්‍ය පරමාර්ථ සත්‍ය හතරක් හැටියට අපි අවබෝධ කරගෙන සිටින්න ඕනේ සම්පූර්ණයෙන්ම අපි අවබෝධ කරගෙන සිටින්න ඕනේ පරමාර්ථ සත්‍ය හතරක් හැටියට මොන සත්‍යද චතුරාර්ය සත්‍යය පළවෙනි ආර්ය සත්‍ය මොකක්ද දුක්ඛාර්ය සත්‍යය දුක කියන එක. දැන් පින්වතුනි අපි පතන්නේ සැපක් නේ. අපි කවුරුත් කැමැත්තෙන් දුක පතනවාද? කවුරුත් පතනවාද රෝග? අනේ මට අසවල් රෝගී වැළඳේවා. පතනවාද කවුරුත්? පතන්නේ කවුරුත් පතනවාද අතපය සලව ගන්න බැරි ඇස් නොපෙනෙන කන් නොඇසෙන ඇවිද ගන්න බැරි කෑම දිරව ගන්න බැරි වාඩි වුණොත් නැගිට ගන්න බැරි ජරාව පතනවාද කවුරුත් පතන්නේ නැහැ. ශෝකේ පතනවද කවුරුවත්? පතන්නේ නැහැ. වැළපීම පතනවද? පතන්නේ නැහැ. කායික දුක් පතන්නේ නැහැ. මානසික දුක් පතන්නේ නැහැ. අපි පතන්නේ සැපමයි. කොච්චර සැප පැතුවත් අපිට ලැබෙන්නේ නැහැ. ඒ පතන සැප ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට මේක පේනවා මේ සැප කියලා කියන්නේ පැතීමකින් ලැබෙන එක නෙවෙයි. එතකොට අපි අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ ඔය දැන් කලින් දුකට ආйти දේවල්. ජාති ජරා මරණ ආදී ලෝකේ කොහේ තිබුණත් ඒක ආйти දුකටමයි. අපිට ඒක අවබෝධ වෙන්නේ නැහැ. අපිට හිතෙනවා ලස්සන කෙනෙක් දැක්කම ආ මෙයා ලස්සනයි. අපිට හිතෙන්නේ නෑ මෙයාගේ ජීවිතය තුළ තියෙන්නේ දුකටයි පිළිවල්මයි. කියන කාරණේ නෙමෙයි අපට එන්නේ. දැන් අපි ගත්ත බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඉපදීම දුකක් කියලා. ඉපදීම හැටියට අපිට ලැබුණේ මොනවද? ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කයක්, මනසන්. අපිට අවබෝධයන්නේ මේක දුකක් කියලා. අපිට හිතෙන්නේ මේක පවත්වන්න ඕන දෙයක් කියලා. මොකද හේතුව අපි අපි හිතනවා ඇහක් නැත්තම් අපි රූප බලන්නේ කොහොමද? කනක් නැත්තම් අපි ශබ්ද අහන්නේ කොහොමද? නාසයක් නැත්තම් අපි ගඳ සුවඳ දැනගන්නේ කොහොමද? දිවක් නැත්තම් අපි රස දැනගන්නේ කොහොමද? කයක් නැත්නම් අපිට මේ මුකුත් කරන්න බෑනේ. හිතක් නැත්නම් හරි වැඩින්නේ කියලා. මොකද හේතුව? අපි හැමතිස්සෙම අපේක්ෂාවෙන් ඉන්නේ ඇහි රූප බැලීමට. හැමතිස්සෙම අපේක්ෂාවෙන් ඉන්නේ කනින් ශබ්ද ඇසීමට. හැමතිස්සෙම අපි අපේක්ෂාවෙන් ඉන්නේ නාසයෙන් ගඳ සුවඳ දැනීමට. හැමතිස්සෙම අපේක්ෂාවෙන් ඉන්නේ දිවෙන් රස විඳීමට. අපේක්ෂාවෙන් ඉන්නවා කයින් පහසක් ලබන්න. මේව ගැන හිතන්න. මේක නැත්තම් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා අපිට හිතෙන්නේ. මොකද හේතුව? අපි ජීවිතය කියලා හිතන් ඉන්නේ එච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාළා ඕකයි දුකට. ඕකයි දුකට. ඉතින් අපි මේක පින්තුනේ තේරුම් ගන්න ඕන. මේක අයිති දුකට. දැන් බලන්න එහෙම අපි කල්පනාවක් ඇති කරගත්තේ නැත්නම් අපිට මේ පේන්නේ නැහැ. අපිට ලෝකෙ ලෙඩු පේන්නේ නැහැ. එහෙම කල්පනාවක් ඇති කරගත්තේ නැත්නම් අපිට වයසට ගියපු අය පේන්නේ නැහැ. මැරෙන අය පේන්නේ නැහැ. රෝග පීඩා හැදිලා අතපය කුණු වෙන අය පේන්නේ නැහැ. අපිට පේන්නේ අර ලස්සන අය. නීලි හඬ තියන අය, ලස්සන රූපේ තියන අය. පෙන්නම් අපිට හිතෙන්නේ මොකද්ද? අනේ මට මෙවැනි ලස්සන රූපයක් ඇත්නම් හිතෙනව නේද? අනේ මටත් මෙවැනි හොඳට ශක්ති සම්පන්න ශරීරයක් ඇත්නම් මෙවැනි ලස්සන ඇස් මටත් ඇත්නම් මෙවැනි ලස්සන කොණ්ඩයක් මටත් ඇත්නම් මෙවැනි ලස්සන ජීවිතයක් මට ඇත්නම් කීකේ හිතෙනවා මිසක් අපිට අර පොදුවේ බලන්න තියෙන හැකියාව නැතු යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ලස්සන දෙයක් හිතේම වාගෙන හිතෙන්ම වාගත්ත දේ කෙරෙහි ආසා කරගෙන දුක් විඳ විඳ ඉන්නවා. ඒක තමයි ලෝකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපිට මේවා දේශනා කරන අතුරු මේවා කියා දෙන්න ලෝකෙ කෙනෙක් නෑ. ලෝකෙ කවුරුවත් මේක තේරුම් ගන්න මහන්සි ගන්නෙත් නෑ. බුදු කෙනෙක් පහළ වෙලා කියා දෙන්න කම්. අමුත්තකුත් නෑ. දැන් අපි ගත්තොත් පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මය අපි දේශනා කිරීම නැවැත්තුවා කියන අමුත්තක් හොයන්න බෑ. පාඩුවක් හොයන්නත් බෑ. පාඩුවක් පේන්නේ නැහැ. මොකද හේතුව කරවලේ ජීවත් වෙච්ච කෙනෙකුට ඉර පෑවෙන්නේ නැහැ කියලා එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉර පායන ලෝකෙ බැලුවෙ කෙනාට කරවලේදී සූර්යා ලෝකේ අතර වෙනස හොඳට තේරුම් ගන්නවා. හොඳට තේරුම් ගන්නවා. මේ නිසා පින්වතුනි තමන්ගේ ජීවිතේ ධර්මයේ සොයාගෙන යන්න ඕනේ. ඒක තමන් සඳහාමයි කියලා. එහෙම නැතුව මේක කරන්න බෑ. ඒ කිව්වේ ධර්මයේ සොයාගෙන යන්න ඕනේ. තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින්මයි. එතකොට තමයි මේ ධර්මයේ ටික ටික නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ඉපදීම දුක කියලා. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා වයසට යෑම දුකක් කියලා. ජරාවටපත් වීම දුකක් කියලා. මරණයටපත් වීම දුකක් කියලා. ශෝක වැළපීම දුකක් කියලා. කොච්චර දුකක් කිය කී පැතුවත් දුකක් කිය කී අපි දැක්කා. ආයිමත් ආයිමත් ඉදීමක් අපේ නැද්ද? අපේ සාවක්. කොච්චර දුකක් කිය කී අපි කිව්වත් ආයමත් ආයමත් ඉපදින්න අපේක්ෂාවක් තියෙනවා. අපි කැමති අපි හිතාගෙන ඉන්නේ ආයෙ උපදිනකොට මේ දුක නැහැ කියලායි. මේ ළඟදි මා ගියා ලෙඩෙක් බලන්න. මේ ලෙඩාට පිළිකාවක් හැදිලා. මේ මුත්‍ර මාර්ග පිළිකාවක් හැදලා සම්පූර්ණ මේ ඉස්සරහා කොටස එන්නම අයින් කළා. දැන් මුත්‍රා කියන්නේ මල පහ කරන මාර්ගයමයි. නැගිටින්න බැහැ. ඉතින් මේ උපාසක මහත්තයා බලන්න මං ගියා. මං ගිහින් ධර්ම කතාව කළා. කළා මං ඇහුවා උපාධි මහත්තයා මට කියනවා අනේ ස්වාමීනි මේකනම් කර්මයක්මයි. මේක මගේ කර්ම විපාකයක් කියලා. මං කොහා හා උපාසක මහත්තයා එම් කියන්නේ එපා. එතකොට අවාසිය ඔයාටමයි. මොකද මේක කර්ම විපාකයක් කියලා හිතුවොත් දැන් මේකේ මැරෙන එකට ඔබ හිතාලි මේ කර්ම විපාකයකින් දැන් මං විඳවනවා. දැන් මම මේකෙන් මැරෙනවා. එතකොට මගේ කර්ම විපාකේ ඉවරයි. එතකොට ඊළඟ ජීවිතේදී මට ලෙඩ නැති ජීවිතයක් ලැබෙනවා. මේ කය අතාරිනවා මේ වගේම කයක් පතාගෙන. එහෙම වෙන්නේ ඇයි මේ කර්ම විපාකයක් මම විඳවනවා. විඳවන කර්මය මට මේ ජීවිතෙන් ඉවර වෙනවා. ඊට පස්සේ මට ඊළඟ ජීවිතේදී මේ ප්‍රශ්න ටික නැහැ. කියලා අනාගත කය පතනවා. අනාගත කයේ සිය පිටුනවා. මං කෝ එහෙම නෙමෙයි. වර්තමාන කය දිහා බලන්න ඕනේ ওই විදිහට නෙමෙයි. මං උපාසක මහත්තයාට කිව්වා උපාසක මහත්තයා මේ වර්තමාන කය දිහා බලන්න ඕනේ මෙහෙමයි. මේක තමයි ඉපදීම නිසා ලැබෙන්නේ. ඉපදීම නිසා ලැබිච්ච දේ මන්ත උපාසක මහත්තයා මීට කලින් ජීවිතවල මනුස්ස ජීවිත ලැබලා මොන වගේ රෝග පීඩා වලට පත් වෙලා හිටියද කියලා දන්නවද මොන වගේ දුක් වෙනවිද හිටිය කියලා දන්නවද අපි අතීත ජීවිතය ගැන කිසිම දෙයක් නොදැන අනාගතයේ මොන වගේ දුක් තියනවද කියලා නොදැන වර්තමානයේ විඳින ටිකක් දිහා බලලා ඒක ආතරලා අනාගතයේ පතනවා කියන එක තවත් අමාරුයි වැටෙන එකක් මම ඒ නිසා උපාසක මාත්‍ය හිතන්න මෙහෙම. අතීතයේ යම් ජරා මරණ කායික මේ වගේ කායික දුක් මානසික දුක් අතීතේ වින්දනම් ඒ වින්දිත් ඉපදීම නිසා. වර්තමානයේ මේ රෝග පීඩා වලින් ජරා ජීර්ණ වීමෙන් විඳිනවාද විඳවිල්ල මේ විඳින්නේ ඉපදීම නිසා අනාගතේ මං යම් කායික දුකක් මානසික දුකක් විඳවා විඳ ඒක විඳවන්නේ ඉපදුනොත් තමයි එතකොට යා කලකිරින එක දෙයක් ගැන මොකද්ද ඉපදින් නැත්තම් කොයිතරම් හොඳද අන්න යා තමයි ආරි සත්‍ය අවබෝධය කරන්න කල්පනා කරන්න පටන් ගන්න කියලා එයා ඊට පස්සේ හොයනවා ඉපදුනේ ඇයි ඇයි මට මෙහෙම වුනේ? ඇයි මේ උපතක් කරාවේ? එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි එයාට නිවැරදි මාර්ගෙත් වෙන්නලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි යාට පැහැදිලි මාර්ගයක් වෙන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉපදින්න හේතුව ආසා කිරීම. මම මේ ආර්ය සත්‍ය කියන්නේ. ඉපදීම තමයි දුක, ජරාව දුක, ශෝක කිරීම දුක, වැළපීම දුක, කායික දුක, මානසික දුක, පංච උපාදාන ස්කන්ධ දුක. මේකට හේතුව මොකන්ද? මේකට ආසා කිරීම. ආසා කළ අපි තුන් ආකාරයකින්. අපි ගත්තොත් මෙහෙම කවුරු හරි කෙනෙක් ඉන්නවා මේ පොල් ගෙඩිය පිටින් දැකලා තියෙනවා. ඇතුළ දැකලා නැහැ. ඇතුළ දැක්කේ නැත්නම් කෙනෙකුට පොල්ගෙඩියේ ස්වභාවය පිටින් දැකලා මේක මොන වගේද කියලා හිතාගන්න පුළුවන්ද? පොල්ගෙඩිය ඇතුළ දැකලා නැත්නම් ඒ වගේ තමයි මේ තෘෂ්ණාවේ ඇතුළ පේන්නේ. ඉස්සෙල්ල පොල්ගෙඩියේ ලෙල්ල අයින් කරන්න ඕනේ. ලෙල්ල පොල් ලෙල්ල ගැලෙවමයි අපිට පේන්නේ පොල් කටුව. එහෙම නැතුව පේනවා පොල් කට්ට බින්දාමයි අපිට පේන්නේ පොල් මදි. කාම තණ්හාව නැති කරපු දවසට අපි භව තණ්හාව දකිවි. භව තණ්හාව නැති කරපු දවසට විභව තණ්හාව දකිවි. බලන්න බුදුරජාණන් වහන්සේ මේ මෙවන් දැන් අපිට හොයාගන්න බැරි එකක් ඒක. ඒකෙ මේ පින්වතුනි දැන් අපිට තේරෙනවා තණ්හාවක් නම් තියෙනවා කියලා. ඒක තේරෙන්නේ නැද්ද? ආසාවක් තියෙනවා. රාගයක් තියෙනවා. හිත ඇදිලා යෑමක් තියෙනවා. ආසා කිරීමක් තියෙනවා. මේක තේරෙනවනේ. ඒක තේරෙනවා. ඇහෙන් දකින්න රූප තියෙන ඇහැට පේන රූප මේ රූපවලදී යම් නම් මේ රූප වලට ආසා කරනවා. එතකොට කණෙන් අහන ශබ්දවලට ආසා කරනවා. නාසයෙන් දැනෙන ගඳ සුවඳට ආසා කරනවා. දිවෙන් දන්නා රසයට ආසා කරනවා. කයට දැනෙන ස්පර්ශයට ආසා කරනවා. හිතට මේවා එනකොට හිතෙන් ආසා කරනවා. මේක අපිට තේරෙනවා. ඒ කිව්වේ පොල් එල්ල තේරෙනවා. පොල් ගෙඩියේ පිටපොත්ත හොයාගන්න පුළුවන්. නමුත් අපිට තේරෙනවද භව තණ්හා? විභව තණ්හා තියෙනවලු. කාම තණ්හාව අයින් කරපු දවසට තමයි ඒක පේන්න ගන්නෙ. පොල් ගෙඩියේ ලෙල්ල ගලවපු දවසට තමයි පොල් ගෙඩිය පේන්න ගන්නෙ. පොල් කටුව. ඒ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතය ඇතුළේ ත්‍රිවිධ වූ තණ්හාවක් තියෙනවා. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හා කියලා. කාම තණ්හා කිය ඕවට ඉතින් ආස කරන එක. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. භව තණ්හා කියලා කිව්වේ මේක පවත්තන්න තියෙන ආසාව. මොකද රූප දැක දැක ශබ්දහා ඒව කරගෙන දිගින් දිගට ඉන්නේ. ඒව නැතුව හරි ඉන්න. විභව තණ්හා කියලා කිව්වේ එයා කැමති කයත් නොදෙනී හිතත් නොදෙනී ඉන්න. බුදුරජාණන් වහන්සේ දාලා ඒ තුනින්ම උපතක් කරා යනවා. එතකොට දැන් අපි සමහරවිට අපි උපදින්න කැමති නැහැ. දැන් අපි යවුවොත් එීම අපාය උපදින්න කැමති කවුද කියලා කවුරුත් නැහැ. නිරේ උපදින්න කැමති කවුද කියලා ඇහුවොත් කවුරුත් නැහැ. කාටවත් හිතෙනවද දැන් මොන නිරේ කියලා එකක් තියෙනවලු? කොහෙද තියෙන්නේ? මම මැරිලා නිරී උපදිනවා නම් හොඳයි. එතකොට මට තීර දෙන හොයාගන්න හැකියි. හිතනවද කවුරුත් එහෙම? එහෙමනේ නිරේ තියෙන්නේ කොහෙද කිය කියනම නම් කවුරුත් මං බලාගන්නම් ඕක නිරේ මං නිරේ ඉපදිලාම කියලා හිතනවද කාටවත්? නෑ. ආන්නේ ඒකයි. දිවී ලෝක ගැන කිව්වම කෙනෙක් කැමති වෙන්න පුළුවන්. නිරේ ගැන කිව්වම කැමති වෙන්නේ. ඒ නිසා අපිට පේනවා අපි කවුරුත් අකමැති දුක් ඇති ජීවිතයකට. අපි කැමති දුක් තියෙන ජීවිතයක් නෙමෙයි. දුක් නැති ජීවිතයකට. දුක් නැති ජීවිතය ඉවේ ලැබෙන්නේ නැහැ. අපි දුක් නැතිවීමේ මාර්ගයක ගමන් කරන්න ඕනේ. දැන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ දෙවෙනි ආර්ය සත්‍යය. පළවෙනි ආර්ය සත්‍යය තමයි මේ දුක. දුකයි කියුවේ දැන් මම කලින් කතා කළේ. ඉපදීම ඒ නිසා අපි අපිට වයසට යන්න සිද්ධ වෙනවා ජරාවටපත් වෙන සිද්ධ වෙනවා කායික දුක් වලට මුහුණ දෙන්න වෙනවා මානසික දුක් වලට මුහුණ දෙන්න වෙනවා නොඑක ආකාරයේ දුක් වලට මුහුණ දෙන්න වෙනවා මේ දුක් අතර තව දුකක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කැමති දේ නොලැබීමේ දුක කැමති දේ නොලැබීමේ දුක කියලා කියපු එක සමහරුන්ට තේරෙන්නේ නැහැ සමහර මේම හිතනවා ඕන්න අපිට ඉඩමක් නැහැ. ඉඩමක් කැමති. ඉඩමක් නැහැ. ඒක දුකයි. එතකොට ඉඩමක් ලැබුණා. එතකොට ඒ දුක ඉවරයි කියලා. සමහර එහෙම තෝරනවා. වැරදි එක. බුදුරජාණන් වහන්සේ තෝරා දෙන්නේ මේ විදිහට නෙමෙයි. මේ සත්‍යය කැමති උපදින්න දුක් උපදින්න නැතු වෙන්නේ. මේ දුක් පේනකට පේනකට කැමති මොකද්ද? ඔව් අනේ උපදින්න නැත්තම් කොච්චර හොඳද? නමුත් ඒක කැමැත්තෙන් ලබන්න පුළුවන්ද? කැමැත්තෙන් ලබන්න බෑ. මේ සත්‍යය කැමති ජරා මරණ දැන් අපි ගත්තොත් අපිට දකින්න ලැබෙනවා සමහරු මට කියලා තියෙනවා සමහර අය ඇවිල්ලා අනේ මට වැඩි වයසට යනකම් ඉන්න ඕනේ නැහැ. මං කැමති නෑ දුක් විඳින්න. මං කැමති නෑ ජීවිතේ ඇස් පේන්නේ නැතුව ඉන්න. කන් අහින්නේ නැතුව. මේ කබ කඳුළු වක් කරගෙන, කටේ කෙල වක් කරගෙන මේ සම්පූර්ණ ඇටසැකිල්ලක් වගේ දිරල ගිහිල්ලා ඇවිදින්න පණ නැතුව මට ඉන්න කැමති නෑ. මං ඊට කලින් මැරෙන්න කැමතියි. කියලා ඉන්නවා. එයා කැම ඒ මොකෙන් මිදෙන්නද එයා කැමති? ජරාවෙන් මිදෙන්න. නමුත් සමහරට මේ ජරාවෙන් මිදෙන්න පතන එක්කෙනාම ජරාවට යනවා. එතකොට අපිට පුළුවන් ද පැතීමෙන් ජරාව මා කරා එන්න එපා කියලා ලබන්න පුළුවන්. ආන්නයකට ඒ කැමති දේ නොලැබීමේ දුක කියන්නේ. රෝග පීඩා ලැබෙන්න එපා, වැළඳෙන්න එපා කියලා අපි පතනවා. දැන් අපි ගත්තොත් උන් අපිට ලෙඩක් ඇති වුණා. මේ රෝගයක් ඇති වුණාම ඊට පස්සේ අපි මේ රෝගය සනීප කරගන්න මහන්සි ගන්න නැද්ද? මහන්සි ගන්නවා. අපි හිතාගෙන ඉන්නේ රෝගේ සනීපුණාම සැපයක් තියෙනවා. නමුත් අපිට එතකොට රෝග පිළිබඳ බය ඉවරද? ඒක ඉවර වෙන්නේ නෑ. මොකද ලෙඩේ ලෙඩට බෙහෙත් තරම් සනීප වුණා කියලා ලෙඩ වෙන්නේ නෑ කියලා එකක් තියෙනවනේ. ඒ අවබෝධය ආරි සත්‍ය අවබෝධය නැති වුණාම අන්න රැවටෙනවා. ධර්ම සමාරුන්ට හැදෙනවා. හේබ්බිරිසාව. එක්ක උණ හැදෙනවා. එක්ක වෙන අසනීපයක් හැදෙනවා. එක්ක කැස්සක් හැදෙනවා. එක්ක පපුව අමාරුවක් හැදෙනවා. එතකොට මොකද කරන්නේ? ජීවිතය ගැන දන්නේ නැති කෙනෙක් රෝග පීඩාවට පත් වෙලා ඉන්නකොට ජීවිතය ගැන දන්නේ නැති පිරිසක් යාඥා කරනවා. එතකොට ඔයා එන්න අපි ළඟට. අපි යාඥා කරනවා. එතකොට සමීප වෙයි. දැන් යාඥා කරනවා. යාඥා කර කර ඉන්නකොට මෙයාගේ ළඟදී සමීප වෙනවා. එතන මෙයා හිතනවා මේ සමීප වුණේ යාඥා කිරීමෙන් කියලා. මොකද හේතුව එයා දන්නේ ජීවිතේ කියලා හිතලා නැහැ. ඔබ හිතන්නේ වැඩිපුර මේ ලෝකයේ බෙහෙත් ගන්න සත්තුද මිනිස්සුද? මිනිස්සු. ඔබ හිතන්නේ මේ ලෙඩ හැදෙන්නේ මිනිසුන්ට විතරද? සත්තු බෙහෙත් අරගෙනද සමීප වෙන්නේ බෙහෙත් නොගෙනද? මොන යාඥාව කළාද? ඔබ දැකලා නැද්ද මේ බල්ලෝ එහෙම අසනීප වෙලා කොර ගගහා ඉඳලා ආයෙ හරි සමීප වෙනවා. මේ බඩේ එළිය ගිලා මේ මැරෙන්න මැරෙන්න කිට්ටු ඔන්න මෙන්න වෙලා ආයෙ සත්තු ගොඩ එනවා. ඒ ස්වභාවයේ මේ ශරීරෙත් තියෙනවා. මේ ශරීරෙත් තියෙන ස්වභාවයමයි. එතකොට නමුත් මේ සත්තු අසනීප වෙච්ච වෙලාවට සමීප වෙනවා. අපිත් එහෙමයි. සමහර අසනීප වලට අපි වේත් නොකර හිටියොත් ඒ සමීප වෙනවා. නිකම්ම සනීප වෙන අවස්ථාවක් තියෙනවා. මාස 45 රෝගේ විදෝලා හනි නිකම් හරි වෙන අවස්ථාවක් තියෙනවා. ලෙඩක් හරිච්ච ගමන් අපි මැරෙන්නේ නැහැ. අසතුත් එහෙමයි. මොකද හේතුව මේ ආයුෂයේ තිබෙන්නේ. ලෙඩක් හදිච්ච එකම මැරෙන්න නෙමෙයි. ආයුෂ ඉවර වුණාම තමයි ඒව ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒක කර්මී පාක ඉවර වෙනවා. එතකොට තමයි සිද්ධ වෙන්නේ. එතකොට පින්තුනේ දැන් ලෙඩක් හැදිච්ච කෙනෙක් ඒ ගැන අවබෝධයක් නැතුව ඔන්න සමීප කළා කියලා හිතලා ඔන්න ඒ ආගමට යනවා. දැන් අපි කියමු ඔන්න බෞද්ධ කෙනෙක් වෙන ආගමකට ගියා යාගේ දෙදී සමීප කළා කියලා. ගියපු දවස් ඉඳලා එයා ආයිමත් යාඥා කරන්නේ මොකක් කිය කියද? ලෙඩ හැදෙන්න එපා කිය කිය. එහෙනම් එයා ලෙඩ හැදීමේ බයෙන් නිදහස් වෙලා දින්නේ. ආන්න බලන්න එහෙනම් ගියා කැමති දේ නොලැබීමේ දුකින් මිදිලා නෙමෙයි ඉන්නේ. කැමති දේ නොලැබීමේ දුකින් ඉන්නේ. එහෙම නැත්නම් ආ මාවලදී සනීප කළා දැන් මට ආයෙත් දැක දෙන්නේ නැහැ. කතාවක් නෑ එහෙම එකක් නෑ. ඊළඟ මොහොතේ හැදින් දෙන්න ගියා මැරෙන්න පුළුවන්. එතකොට මේ නිසා අපි අවබෝධ කරගන්න ඕන මේ ජරාව මේ කැමති දේ නොලැබීමේ දුකක් තියනවා කියන කරුණ. මේ අවබෝධය තුළ තමයි අපි කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ කොටින්ම කිව්වොත් පංච උපාදාන ස්කන්ධය තමයි දුකයි කියන්නේ. එතකොට පංච කියලා කිව්වේ පහ. උපාදාන ස්කන්ධ කිව්වේ එකිනෙකට බැඳිලා තිබෙන මේ ප්‍රවත්මට ආйти දේවල් පහ. එකක් තමයි මේ ගුරුස් ශරීරය, මේ රූපය. මේ ශරීරයට කියන නම තමයි රූපය. මේ ශරීරයට රූපේ කියනවා. රුප්පතිතිකෝ වික්කවේ තස්මා රූපං තිබුච්චති. මේ ශරීරයට රූපේ කිව්වේ මේ නැසී වෙනසී යන නිසා. සීතලට, උෂ්ණයට, බඩගින්නට, කණ්ඩන අපි නොකාන්තුන් මැරෙන්නේ නැද්ද? හැදෙනවා. වතුරට වැටලා ගන්න බැරුව වතුර ගිලුණොත් මැරෙනවා. නොඒක ආකාරයට මැරෙනවා. එතකොට මේ මේ රූපේ සැනකින් විනාශ වෙනවා. මధుරයකට බැරිද අපි මරන්න? පුළුවන්. එතකොට අපිට පේනවා ඒබඳු රූපයක් අපි පරිහරණය කරන්නේ. අපිට ආය ආයමත් ලැබෙන්නේ මේ රූපේ මේ ජාති රූප තමයි. අපි ගත්තොත් අපිට අවුරුදු 500ක් ආයත තිබ්බා කියලා. ඒ මේ ජාති රූපයක් තමයි. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිසුන්ගේ වයස අවුරුදු 20000යි. ඒ 20000 අය දැන් කෝ ඉන්නවද? මොකද උනේ ඒගොල්ලන්ට? ඒගොල්ලෝ කොයි හැංගිලාද නැත්නම් මැරිලාද? නෑ? ඒගොල්ලෝ ජීවිතුන් අතර නෑ. එහෙනම් ඒගොල්ලෝ මැරිලා. එහෙනම් අපිට පේනවා අවුරුදු 20000ක් ජීවත් වුණා ජරා මරණයෙන් ගැලවෙන්න බෑ. ශෝක වෙලදී දුක් දුන්නස් වලින් ගැලවෙන්න බෑ. ඒ ඒ කාලේ ජීවත් වෙච්ච අයත් මරුණා. අවුරුදු 100ක් යනකොට අපේ ජීවිතවල අදින් වෙලා අවුරුදු 100ක් ගත්තා. අද ඉඳලා අවුරුදු 100ක් යනකොට අපි කවුරුත් ජීවිතේ අතර ඉන්නවද? කවුරුත් නැහැ. අවුරුදු 100කින් මෙපිට අපි ඔක්කොම මැරෙනවා. මේකෙන් ගැලවෙන්න අපිට බෑ. හැබැයි පස්සේ තියෙන්නේ මැරීම නෙවෙයි. මොකද්ද? ඔව් මරණය නෙමෙයි පස්සේ. ආයෙත් මේ විදිහේ ලෝකයක් කරා යන එක. යන්න හේතු වෙන්නේ මොකක්ද? අර ත්‍රිවිධ තෘෂ්ණාව. අපට තියෙනවා රූප දකින්න ලොකු ආසාවක්. ශබ්ද අහන්න ලොකු ආසාවක් තියෙනවා. ඇදිලා යනවා ඒකට. නාසයෙන් ආග්‍රහණය කරන්න, දිවෙන් රස මිදින්න, කයෙන් පහස ලබන්න, සිතෙන් සිත සිතන්නට ලොකු ආසාවක්. මේකට අපි හිත ඇදිලා යනවා. පැවැත්මට ආසාවක් තියෙනවා ඇදිලා යනවා. එහෙමනම් මේ නිසයි මේක හැදෙන්නේ. ආය උපතක් කරා යන්නේ. එහෙනම් උපතක් කරා යන්නේ කාම තණ්හාව, භව තණ්හා, විභව තණ්හා නිසා නම් උපතක් කරා නොයන්නේ නම් මොකද වෙන්න ඕනේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැති වෙන්න ඕනේ. ඒක තමයි නිවන කියන්නේ. දැන් අපි පැතනවානේ දැන් නිවන් අවබෝධ වේවා කියලා අපි දැන් කීව සාමක් වගේ පතලා යද්දී දහවතාවක් වැඩිද වැඩි 100 වතාවක් වැඩි 500 වතාවක් ඊළඟ වැඩි දහස් වතාවක් වැඩි අවබෝධුණාද පැතීමෙන් අවබෝධුනේ නැහැ බලන්න බුදුරජාණන් වහන්සේ බොහොම තේරෙන විදිහට අපිට කියා දීලා තියෙනවා ඔන්න කිකිලියක් හිටියා මේ කිකිලි විතර 10ක් දැම්මා දැන් දාන මේ කිකිලි පරණ විදියට ඔය සෙල්ලම් කර කර ඔය එහෙම යවිදයි කෑම් බීම් කකා ඔය විනෝදින් ඉන්නවා. කිකිලි බිත්තර රකින්නේ නැහැ. හැබැයි කිකිලි බිත්තර ළඟට එනවා. ඇවිල්ලා පතනවා. අනේ මේ බිත්තර මෝරාවා අනේ මේ විතරවල ඇතුලේ පැටව් හැදේවා පැටව් ලොකු වේවා නියසිලෙන් කටුව විඳගෙන පැටව එළියට එත්වා. හැබැයි වික්ටර් නකින්නේ නැහැ. හිතෙන්නේ. පැටව එයිද? අපේ පැතිල්ලක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඊළඟට උපමා කරන ඔන්න කිකිලියක් කියලා. කිකිලි විතර 10ක් දැම්මා. දැන් කිකිලිගේ හිතේ මේක වැඩ කරනවා. මොකද්ද? මම විතර 10ක් දාලා තියෙනවා මේක රකින්න ඕනේ. දැන් විතර ධම්ම ධම්මට පස්සේ රකින්න කිකිලි නොරකින්න කිකිලි අතර වෙනසක් නැද්ද? විතර රකින්න කිකිලි කෑමට එච්චර අවධානයක් නැහැ. ඒ ඇවිදින්න යන්න එච්චර අවධානයක් නැහැ. බාහිර වැඩවලට එච්චර අවධානයක් නැහැ. කිකිලි හිතේ වැඩ කරන්න මොකද්ද නිතරම? මේ විතර ටික රැකීම. කිකිලි මොකද කරන්නේ පොඩ්ඩක් කනවා දුවගෙන ඉන්නවා ඔන්න විතර රකින්න. ආයේ දෝගන යනවා උනාරි පොඩ්ඩක් කරනවා ආයෙම ආයෙ විතර ටික රකින්නවා ආයේ දෝගන යනවා උනාරි පොඩ්ඩක් කරනවා ආයෙම විතර ටික රකින්නවා කිකිනකේ පැතීමක් නැහැ මේ විතර වල ඇතුළ මෝරාවා පැටව හැදේවා නියසිලෙන් කටු බිඳගෙන එළියට එත්වා මේ අදහසක් කිකිලි නැහැ කිකිලි කරන්න මොකද්ද දැන් රක්ක රැක ඉන්නවා කිකිලි රැක රැක සිටීම නිසාම මොකද වෙන්නේ බිත්තර ඇතුලේ කැටියා මෝරනවා. කිකිලි බිත්තර රැකීම නිසාම ඒ බිත්තර මෝරලා නිසි කලට ආවට පස්සේ කිකිලිගේ කටයුත්ත ඉවරයි. බිත්තරේ කටුව ගිල් කරගෙන කටව එළියට එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම අවබෝධ කරගන්න කැමති කෙනා බිත්තර රකින්න කිකිලි වගේ වෙන්න කිව්වා. දැන් අපි හදන්නේ බිත්තර නොරකින්න කිකිලි වෙලා පත පත ඉන්නා විස්තර දදා. දාන දාන විස්තරي නරක වෙනවා. ඇයි ප්‍රතිඵල නැහැ. එතකොට අපට පේනවා මේ පැතුමේ නෙමෙයි වැදගත්කම තියෙන. ඒ උපමානෙන් අල්ලගන්න බලන්න මොක මොකේද වැදගත් කියන්නේ? ප්‍රතිමේද ක්‍රියාවේද? ආන්න තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැදගත්කම තිබෙන්නේ ප්‍රතිමේ නොව ක්‍රියාවේ ක්‍රියාවෙන් තමයි කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ ක්‍රියාවෙන් තමයි කෙනෙක් පිරිහෙන්නේ පැතිමෙන්නේ නෙවෙයි මේ උපමාවෙන් අපිට හොඳටම පැහැදිලි එහෙනම් අපිට නිවන කියන එක කිසි දවසක ප්‍රාර්ථනාවකින් ලැබෙන්නේ නැත කිසිම දවසක අපට නිවන අවබෝධ කරගන්න බෑ ප්‍රාර්ථනාවකින්. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මොන ගැහුණත් ඒත් අපිට කතා කරන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය මේ විදිහටමයි. එහෙනම් එදාටත් මේ විදිහටමයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරාවේ මේ ආර්ය සත්‍ය හතරමයි. දැනුත් අපිට හම් වෙලා තියෙන්නේ මේ ආර්ය සතරමයි. එවනම් අපිට බුදුවරුන්ගේ ධර්මයේ වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. පින්වත්නි නම් මතක තියාගන්න ඕනේ නිවන කියලා කියන්නේ මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තණ්හාව විරුද්ධ වීමමයි. තණ්හාව විරුද්ධ වීමමයි නිවන කියලා කියන්නේ. වෙන එකක් නෙවෙයි. හැබැයි තණ්හාව නිකන් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා මොකද්ද තියෙන්නේ? ඒ සඳහා තියෙන වැඩපිළිවෙලක්. අර කිකිලිට පිටතර රකින්න වැඩපිළිවෙලක් තිබ්බා වගේ මේකෙත් වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙලට කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වතුනි වෙන වැඩපිළිවෙලක් නැහැ. ලෝකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා වෙන මාර්ගයක් නැහැ. එකම මාර්ගයයි තියෙන්නේ ඒකෝ මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය මේ ලෝකේ තිබෙන්නේ එකම මාර්ගයයි ජීවිත අවබෝධය පිණිස ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් තියෙනවා. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය මාර්ගය ශ්‍රේෂ්ඨත්වයටපත් කරන මාර්ගයක්. ශ්‍රේෂ්ඨ මාර්ගයක්. මොකක්ද මේ අංග 8? මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති සම්මා සමාධි දැන් අපි ගමු සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කිව්වේ මොකද්ද චතුරාරි සත්‍ය ධර්මය ගැන ඇති අවබෝධය සම්මා දිට්ඨි කියන එක හරි දැක්ම කියලා තෝරගන්න එපා ඒක වැරදි සම්මා දිට්ඨි කියන එකේ තේරුම මොකද්ද චතුරාරි සත්‍ය ගැන ඇති අවබෝධය මොකද්ද මේ චතුරාර්ය සත්‍ය නම් සත්‍යමයි. ඔත්තන තමයි අපිට ගැලවෙන්නේ තැන. එතන ඉඳලා තමයි මේ මාර්ගයේ විවෘත වෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය වනාහි සත්‍යමයි. එතකොට මේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළාද ඒක සත්‍යක්මයි කියලා ඉස්සෙල්ලා අපිට දුක්ඛ දුක්ඛාරී සත්‍ය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ මේක සත්‍යක්මයි කියලා. ඒක මොන ඥානෙද? සත්‍ය ඥානය. ඊළඟට අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මේ දුක හටගන්න හේතු උනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට අපිට අවබෝධයක් ඇති වෙන්න ඕනේ මේ දුකේ හට ගැනීම කියන්නේ ත්‍රිවිධ තෘෂ්ණාව. මේක සත්‍ය සත්‍යම් වයින්. Tamanටම යෝනිසෝ මනසිකාරයෙන් උපදින්න ඕන ඥානය. ඊළඟට අපි නෝණින් ඉවසන්න ඕනි මේ දුක නැතිවීම. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන නැති වුණා නම් දුකෙන් නිදහසේ නම් දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මේ ත්‍රිවිධ තෘෂ්ණාව නැතිවීමමයි මේක සත්‍යක්මයි කියලා අපිට අදින්නෝනේ මොකද්ද සත්‍ය ඥානය සත්‍ය ඥානය ඊළඟට දුක් නැතිවන්නා වූ මාර්ගයක් තියෙනවා මාර්ගය මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි වෙන මාර්ග නැත කියලා අපිට මේක තමයි සත්‍යය කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එතකොට අපි මොකක්ද ඇති වෙන්නේ? ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට මේක ලෞකික සම්මාදිට්ඨියක්ද ලෝකෝත්තර සම්මාදිට්ඨියක්ද? ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කරා යනවා. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ බෙලව තියෙනවා, පරලව තියෙනවා, පින තියෙනවා, පව තියෙනවා, මව්පියන් ඉන්නවා. සමන බ්‍රාහ්මණන් ඉන්නවා දන් දීමේ විපාක තියෙනවා අකුරුපස්ථාන කිරීමේ විපාක තියෙනවා ඕපපාතික සත්‍යය ඉන්නවා ලෝකයෙහි බුදුවරු පහළ වෙලා දහම් දේශනවා බුදුරුන්ගේ ධර්මයක් ලෝකෙ තියෙනවා මේ වගේ තේරුම්ගෙන සිටීමට තමයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන ඇති අවබෝධයට. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යන්නේ ලෞකික සම්මාදිට්ඨියෙන්. පින්පව් විශ්වාස කරන්නේ නැත්නම්, මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැත්නම්, කර්මානුකූලව විදවන්න උපදින්න සිද්ධ වෙනවා කියන එක විශ්වාස කරන්නේ නැත්නම්, බුදුවරුන්ගේ ධර්මයක් තියෙනවා කියන එක විශ්වාස කරන්නේ නැත්නම් එයාට නැත්තේ මොකද්ද? ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය නැති එක්කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයට කැමති වෙන්නේ ලෞකික සම්මාදිට නැති එක්කෙනෙකුට ඒක හිතන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් අපිට එකපාරට කෙනෙකුට ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා කියලා හිතන්නත් බෑ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා කියලා හිතන්නත් බෑ. ඒක තම තම නැනපමණින් දැනගත යුතු දෙයක්. ඒ මේ වගේ එකක්. ඔන්න වෑංජන භාජනයක් තියෙනවා. මේ භාජනයේ ඇතුලේ හැන්දක් තියෙනවා. දැන් මේ වාහනේ බෑ. එතකොට වාහනේ අනිත්‍යයට බෙදන්නේ මේ හැන්දේ. එතකොට උදේටත් මේ හැන්ද මේ භාජනය ඇතුලේ දාලා තියෙනවා. දවල්ටත් මේ හැන්ද භාජනය ඇතුලේ තියෙනවා. රැයටත් තියෙනවා. හැන්දගෙන අවබෝධි නැති එක්කිනා හිතාවි මොකද්ද? අප්පා මේ හැන්ද හරියින් පින්වත් හැන්ද. මොකද හේතුව? ව්‍යංජනේ බැහැගත්තු ගමන්මයි මේ හැන්ද තියෙන්නේ. නමුත් මේ හැන්දට දනවද ව්‍යංජන රස? ඒ වගේ කෙනෙක් ඕන තරම් ලෝකෙ ඉන්න පුළුවන්. හොඳට බණ දන්නවා. නමුත් හැන්දක් වගේ. ඒ කිව්වේ ඒ ධර්මයේ දැනගත්තාට යා නුවණින් මෙනෙහි කරලා තමන්ගේ ජීවිතයට ගලපන්නේ නැහැ. තමන්ගේ ජීවිතයට ගලපන්නේ නැහැ. කෙනෙක් ඉන්නවා ලොකු දහම් දෙනුමක් නැහැ. ඒ මේ වගේ එයා මේ හොදි වාජනීම අනුභව කරලා නැහැ. එයා හැන්ඩෙන් ටිකක් අතට අරගෙන දිවෙන් ලෙව කාල බලනවා. එතකොට මොකද්ද මේ යාට මේ හොද්දේ රස දැනෙව නේද? එයා හොද්දේ රස දැනගත්ත මොකෙන්ද? දිවෙන් දිවට ගානකම් රස දන්නේ දිවෙන් තමයි හොද්දේ රස දැනගත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝක ලෝකයේ මිනිසුන් අතර අවබෝධ කරන අය දිව වගේ අවබෝධ නොකරන අය හැන්ද වගේ. එතකොට මේ අවබෝධ කිරීම නොකිරීම තිබෙන්නේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් අතරේ. යෝනිසෝ මනසිකාරයේ තිබුණොත් අවබෝධ කරනවා. අයෝනිසෝ මනසිකාරය තිබුණොත් අවබෝධ කරන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා පොඩි දෙයකින් තේරුම් ගන්නවා. අයෝනිසෝ මනසිකාරය තියෙන කෙනාට කොයි තරම් කිව්වත් කොයි තරම් කිව්වත් තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වුණා සුනක්ඛත්ත කියලා ලිච්ඡවි කුමාරෙක් මහාන වුණා සුනක්ඛත්ත කියලා. කවුරු ළඟද මහාන වුණේ? දැන් ඊටකට බුදුරජාණන් වහන්සේව දැක්කේ නැද්ද? බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක්ව දැක ගන්න ඇස් දෙකට ලැබුණා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මෙයා මෙතන අහගෙන ඉන්නවා. එතකොට දැන් බුදුබණ අහන්නේ නැද්ද? අහනවා. නමුත් මෙයා තුල නෑ යෝනිසෝ මනසිකාරේ. දාස බුදුරජාණන් වහන්සේ ඉස්සරහන් වඩිනවා. දැන් පිටිපස්සෙන් ගමන් කරනවා. මේ සුනක්කත් භික්ෂුව යනකොට දැක්කා කෝරක්කත්තිය කියලා තාපසේ. ඒ ඉන්දියාව හරියට ඉන්නවනේ එක එක බ්‍රත සමාදන් වෙච්ච. ඉතින් නිර්වත් තාපසෙක් කිය කෝරක්කත්තිය කියලා. දැන් ගියා වට කරගෙන සෙන්නක. දැන් බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. කෝරක්කත්ටි කල්පනා කරන මේ තාපසයා දිහා බල බලා අන්න රහතන් වහන්සේ නමක්. අන්න රහතන් වහන්සේ නමක්. දැන් මේ රහතන් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිටිපසින් යන්නේ මෙයා. අරහත් සම්බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලා වඩිනා. ඒ පිටිපස්සේ මේ සුනක්කත් වික්ක ගමන් කරනවා. එතකොට සුනක්කත් ගමන් කරන ගමන් සුනක්කත් අර පෝරක්කත්තිය දිහා බලලා. ඒ කියන්නේ අර මේ මිත්‍යා දෘෂ්ටික තවස දිහා බලලා හිතනවා මොකද්ද? අන්න රහතන් වහන්සේ. අන්න රහතන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ හැරුණා. හැල්ලාම සුණක්කත් මේ ඔබ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට නේද ලෝකෙට පෙනී හිටින්නේ කියලා. ඇයි බවත් ගෞතමයන් වහන්සේ? ඇයි දැන් ඔබ හිතුවේ අර කෝරක් කතිලක ලන්න රහතන් වහන්සේ කියලා? මෙයා අහනවා භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ අරහත් පිට ඉරිසියාද? ළඟ ඉඳලත් අඳුන ගන්න බෑ. ළඟ ඉඳලත් අඳුන ගන්න බෑ. ඊට පස්සේ කියනවා හිස් පුරුෂය මට එහෙම පස්සෙන් නෙමෙයි මේ බලන්න කියන තව දවස් 7කින් කාල කාල වැඩි වෙලා සීමුර්ජ වෙනවා සීමුර්ජ වෙලා මෙයා මැරෙනවා මැරුණට පස්සේ මිනිස්සුන්ට බීරණ තම්බක කියන සෝරණට තමයි කියලා ඇදලා දාන්න වෙන්නේ වෙන කොහෙටවත් නෙමෙයි කියනවා දැම්මට පස්සේ මෙයා මැරිලා කියලා උපදින්නේ නිරයක් කියන මහ රෞරේ වගේ නිරේක කියලා උපදින්නේ ඕනේ නම් ඔබ ඔබ ගිහිල්ලා මේ දවස් 7න් පස්සේ අර මිනියට තට්ටු කොල්ලා අහන්න. මෙයා තව දවස් 7යි තින්නේ මැරිලා ඒ බීරණත් හම්බ කියන සෝනට ගිල්ල දානවා. මිනියට තට්ටු කොල්ලා අහන්න කොහේද උපන්නේ කියලා. මිනිය නැගිටලම උත්තර දෙයි කිව්වා. සුනක්කත්ත මොකද කළේ? විවිධ බුදුරජාන් වහන්සේ පිටපත් මේ බුදුරජාන් වහන්සේක පැවිදිච්ච එක්කේ නම නිවන් දකින්න. ඉක්මන්ට විහාරයට ගියා හිමීට පිටපාරෙන් පෑන්නා. පැනලා ආයෙ ගියා කෝරක් කට්ටිය ළඟට. ගිහිලා කියනවා කෝරක් කට්ටිය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නුඹ ගැන අනාවැකිය කිව්වා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කිව්වා නුඹට ආයු තියෙන දවස් 7යි කියලා. නුඹ මේ කාලා වැඩි වෙලා ඉස්පුරුත්ත වෙලා මැරෙනවා කිව්වා. ඊට පස්සේ නුඹ මේ බීරණත් සම්බක කියන සොහොනට ඇදගෙන යනවා කිව්වා. නුඹ මැරිලා මහරවරු උපන්නවා. මේ ඔක්කොම බොරු කරන්න ඕනේ කිව්වා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හැටියට මෙයා ඉන්නේ. කවුද? සුනක්කත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මෙයා ආයමත් ඇවිල්ලා හත් දෙනා තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට වෙලා. ඔන්න දැන් සුනක්කත් කෝරක් කට්ටියට මේකට හරියට හිත රිදුනා. නොකා මේ කාලා බිල්ලනේ මැරෙනවා කිය කන්න වැඩිලානේ. කන්නේ නෑ මං කන්නේ නෑ කියලා උපවාසයක් පටන් ගත්තා. ඉතින් මිනිස්සු එක එක කෑම වර්ගරන් අනී ස්වාමීනි මේව වළඳන්න. මේව වළඳන්න කී කී එක එක ගෙනලා පූජා කරනවා. හත්තරි දවසේ මිනිස්සු බොහෝම ප්‍රණීත කෑම හදාගෙන ගෙනාවා. මෙයාට ගෙනල්ලා අනී ස්වාමීන් මේව වළඳන්න කියලා. කීව ගමන් මෙයාගේ හිත තෘෂ්ණාවේ බැසගත්තා. මේ මං ආස කරන කෑම ලැබෙච්ච කියලා කාලම ලත්මකෝ. කන්න පටන් ගත්තා. පටන් අරගෙන ඉස්මෘත වෙලා මල. ඊට පස්සේ මිනිස්සු මෙයාව එක එක දිශාවට හරවගෙන මිනිහ හොල්ලන්න බෑ. ඊට පස්සේ මිනිහ ඇදගෙන යන්න පුළුවන් එක තැනකට අර සෝනට විතරයි ගෙනියන්න පුළුවන්. වීරණක් සම්බන්ධ වෙනවා. ඒ සෝනට ගිහිල්ලා දැම්මා. දැම්මට පස්සේ සුනක්කත්ත සෝනට ඉමිති ගියා. ගිහලා තට්ටු කළ අරමිනියට. තට්ටු කළා කියන ගෝරක්කත් ගියාපන් කොහෙද උපන්නේ කියලා. මිනිහ නැගිට්ටා. නැගිටලා ගියා මහා රවුරු වෙයි කියලා ආයෙ වැටුණා. ඒ බුදුරජාණන් වහන්සේව විශ්වාස කළේ නැහැ.